බන්ති ස්වාමීනි ආශ්චර්යයන් අච්චරියම් බන්තේ අභූතම් බන්තේ අභික්කන්තන් සුන්දරයි යටට හරවපු දෙයක් උඩට හැරෙවා වගේ මම මූලව උයකට පාර පෙන්නනවා වගේ ඇස් ඇති කෙනෙකුට අන්ධකාරයට එළිය දැල්ලුවා වගේ නොඒක ආකාරයෙන් බුදුරණවහන්සේ පෙන්වා දුන්නු ධර්මපරියය මුල් කරගෙන මම භාග්‍යතුන් වහන්සේ ධර්මයත් විකු සංඝයා සරණ යනවා අපි උපාසකයෝ හැටියට අද පටන් දරා ගන්නාසේකවා කියලා ඔන්න තෙරුවන් සරණයි අද නම් නිකන් ඔහේ අර ගිරව් ටිකකට තෙරුවන් සරණ යවන්න පුළුවන් හා සමානයි ඔක්කොම. කලාතුරකින් ඉන්නේ එහෙම නැතියි. ගිරව් යන කතා කරන්න පුළුවන් ගිරව් ඉන්නේ ගිරව් අර ඊළඟට මේ සැලලිහිණි හිමින් කතා කරන්න පුළුවන් බුද්ධාගම සරණං ගච්ඡාමි කියනකොට සනුච්ච උඩ උහුරු ගන්න පුළුවන්. මෙන්න මේ જાතියක් නේද ඉන්නේ. ඒකනේ වැඩේ තියෙන්නේ. එවැනි જાතියක් බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. එහෙම නොවෙන්නට ඕනේ මේ විචක් විචක්ෂණ සීලියක යන්නට ඕනේ. ඔබ ඔබට දැන් ඔබට මේ සමාජයේ සාධාරණ ප්‍රශ්නයක් එන්නේ නැද්ද? එන්නේ නැත්නම් ඔබ එච්චර මෝඩයි. ඔබ එච්චරටම අන්ධයි. ඇයි? ඉතින් මේ එක එක කෙනා එක එක විදිහට කියනවා. එක එක විග්‍රහ ඔන්න ඔතෙන්ද යන්න එපා පින්වත. යන්න නැතුව මේ හිතන්න. නු පොඩි පොඩි මොලයක් ඇති කරගන්න. මේ මේ මොලේ කලඳක් කර ඇති කරගන්න. නැත්නම් බලන්න ඔබේ මොලේ තියෙන්නේ වෙන කොහෙවත්ද කියලා. එච්චරට පින්වතුනි මේ ලෝකයා අඥානයි. අඥාන ලෝකයාකට මේ ධර්මයේ මොකද්ද කියලා හරි හරි කාරණා හොයන්නත් හැකියාවක් නැති තැනදී කෙසේනම් පින්වතුනි ඒ බුදුරන් වහන්සේ ගැඹුරු ධර්මයට යමු වෙන්නද? ඒ නිසා ඔබ හොඳට කල්පනා කරලා බලන්න. මේ ලෝකේ බුදුරන් වහන්සේ ඇදහිල්ලක් නෙමෙයි කියලා දුන්නේ. මේ ලෝකේ බුදුරන් වහන්සේ අන්ධ කිරිල්ලක් නෙමෙයි කියලා දුන්නේ. මේ ලෝකේ බුදුරන් වහන්සේ හිතිල්ලක් කියලා දුන්නේ. හිතලා හිතන්න ඕන දෙයක් තිබුණ තැනට යමුණාට පස්සේ Tamanට හිතන්න අයිති නැති වෙලා යනවා. මොකද හිතන්න ඕන දෙයක් තියෙන නිසා එතන. අන්න ඒක හොඳට තේරුම් ගන්න. එතකොට තමන්ට හිතීම අයිතියක් නෑ. එතෙක් තමන්ට හිතීම අයිතියක් තියෙනවා. හිතන්න ඕන තැන උපදින අපට හිතන්න ඕන දෙයක් නිවැරදිව ඇහෙන තාක්කල් තමන්ට හිතන්න අයිතියක් තියෙනවා. මොකද අපි අපි එතනින් අපිට හොයාගන්න එකක් තියෙනවා. නිවැරදි කාරණාව. ඊට පස්සේ හරිදේ හම්බුනාට පස්සේ එතනදී අපට හොයන්න දෙයක් නැහැ. ඒ කියලා දෙන්නේ මොකද්ද කියලා හිතන්න තියෙනවා. අද අපි ගොඩක් වෙලාවට කරන්නේ කියලා දෙන්න කාරණාව එක්ක හොයන්න යනවා. අනේ හොයන කාරණා ඔක්කොම පිළිගන්නවා. හොයන්න ඕන කාරණා ඔක්කොම පිළිගන්නවා. අන්ධකමේ උපරිම නැද්ද? අන්ධකමේ උපරිමයි. හොයන්න තියෙන කාරණා ඔක්කොම පිළිගන්නවා. කියලා දුන කාරණා හොයනවා. ඒ කියන්නේ ඒක ගලපලා බලන්න යනවා. ඒක සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානකන්දේ ගැලපෙන්නේ නැහැ. එහෙම ගැලපෙන්නේ නැති දහමක් ඒක. එහෙම ගැලපෙන දහමක් නම් බබ්බ රූපතා වෙලානේ. එහෙම ගැලපෙන දහමක් නම් දිටි නිඥානකන්දේ වෙලානේ. එහෙම ගැලපෙන දහමක් ආකාර පරිවිතක්ක එක්ක වෙලානේ. එහෙම ගැලපෙන දහමක් නෙමෙයි. ඉතරවන දහමක්. ඉතින් ඔන්න ඔය ඔය න්‍යාය ඔය සිද්ධාන්ත ඔබ හොයන්න හැම තැනම බලන්න හැම දහම් පරයයකකම බලන්න. අරයා කියන එක හරි මෙයා කියන එක වැරදි මෙයා කියන එක හරි මේ මේ මේ නිදානේ නේ අපට දැන් උදා වෙලා තියෙන කාලාමරුන් මේක එක බලන්නකෝ මේක එක බලලා කතා කරන්නකෝ සුහදශීලී වෙන්නකෝ ඒ ඒ කතාවත් එක්ක මේ ඒ යම් කිසි කෙනෙක් අරක වැරදි මේක හරි කියලා මේකම පිළිගන්න කියන තැනදී ඒක මේ වගේ මොවාවක් කියන්නේ අපි යම් කිරි ආයතනයකට බැඳෙන්නේ නැතුව තියෙද අපි රස්සා හොයන්නේ. රස්සා හොයන්නේ නම් අපට ගැළපෙන රස්සාවක් අපි හොයාගන්නේ. රස්සා වුණොත් අපි අපි අපි කාටවත් ඇටත් නැහැ එතකොට. අපි අපට ගැළපෙන හොයන් යන්නේ. අපිට තව කෙනෙක් කියන එක ගැළපෙන නැත වෙන එකට යනවා. ඒක ගැළපෙන නැත වෙන එකට යනවා. ඒක අපට අයිතියක් තියෙනවා. හැබැයි අපි ආයතන බැඳුනට පස්සේ අපට ඕන විදිහට ආයතනෙ ඉන්න බෑ. එතකොට අපි ඒ ආයතනෙට ඕන විදිහට ඉන්නට ඕනේ. මේ වෙනස තේරුම් ගන්න. ඒ වගේ තමයි මේ ධර්මයේට අපි අද ගොඩක් වෙලාවට ආයතන ඔක්කොටම ඕන විදිහට අපි ඉන්නවා. වගේ වැඩක් වෙන්නේ එක කොට්ටාස. අරකෙත් හරි ඒ මේකෙත් හරි දැන් ඉතින් මේ හරි ආරවුලක් විතර. එහෙම වෙන්න යන්න එපා. ඉතින් ඒ නිසා මේ කාලම සූත්‍රයෙන් ඔබ ගත යුතු කාරණාව ගන්න. ඔබ හිතන්න, ඔබ කල්පනා කරන්න. හැබැයි ශ්‍රද්ධාව ආපු කෙනාට අද්දා මාත්‍රේ තියෙනවන වැරහැරි ඉවත් කළා. යාට වෙනම චින්තනයක් තියෙනවා. ඒ කාරණාව ඒක වෙනම යා හිතන්න ඕනේ. එහෙම හැබැයි ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා කියලා කෙනෙක් හැවටලා ඉන්නවනේ. එයා උපරිම අන්ධ බාල පුතඥ. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් ඒක නිසා අපි තාමත් අපි ශ්‍රද්ධාව තියෙනවා කියලා හිතාගෙන වෙන වෙන දේවලුත් ඉගෙන ගන්නවා. වෙන වෙන අයගේ දේවලුත් අධ්‍යයනය කරනවා. ශ්‍රද්ධා මාත්‍රයකුත් නෑ. ඒ වගේම ඒ කෙනාට පින්වතුනි, ඒ කියන්නේ පරස්පර විරෝධී අදහස් එක. ඒ කෙනාට ශ්‍රද්ධා මාත්‍රයකුත් නෑ. අඩුම යාට හොයන්න ඕන කියලා හැඟීමකුත් නෑ. අන්ධ බාල පුතජ්ජක්. අමු පුතජ්ජ. ඔතෙන්ද සම්බන්ධ වෙන්න එපා. ඒ නිසා ඔබ නිවැරදිව ඔබ චින්තනයට ඉඩ දෙන්න, සත්‍යවාදී වෙන්න, දර්ශනවාදී වෙන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට මේ කාලාම සූත්‍ර විග්‍රහයත් උපකාරයක්ම වේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න.